අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 74 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අපේ ධර්ම දේශනා පැය යෙළඹිලා තියෙන සීලමු දනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුරිස ධම්මංච වෝ භික්ඛවේ දේසිස්සාමි අසප්පුරිස ධම්මංච තං සුනාථ සාදුඛං මනසි කරෝත භාචි සාමීති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට ආරම්භය ලබා ගන්න නැත්නම් භාවනා වැඩමුළුවක ධර්ම දේශනා මාලාවක ආරම්භය ලබා ගන්න අවස්ථාවක්. ඉතින් අපි මේ වගේ නිවාසිකව භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට මේ අපි ලබාගත්ත මේ අවස්ථාව මේ ප්‍රස්තාව සාකල්යෙම හාත්පසින්ම හැම අතකින්ම සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න සර්වචනාංශේ පින්නවදරන්ට දීච්ච හැම අනුග්‍රහයක්ම ශක්ති ප්‍රමාණයෙන් උපයසප්පය ගන්න බලනවා. ඉතින් එහි පළවෙනියෙන්ම සර්වචනාංශේ පෙන්වව වදාරන්නේ මේකට සම්බන්ධ වෙන සියලු දෙනාගේ සීලේ හික්මීම සීතල ගතිය හැදියාව. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ අඩුම ලංසුවෙන් අටසිල් සමාදන් කරනවා. මේ භාවනා වැඩමුළුවට මූලික සුදුසුකමක් වශයෙන්. ඒක මේ අත මෙහෙට එන්න ඉස්සලම දාන්න. ආවට පස්සේ අපි ඒක සමාදන් කරවලා තමයි වැඩමුළුව පටන් ගන්න. ඒක ඇත්තටම අපි මේ සම්මුතියක් එකඟතාවයක්. ඊගාවට කළ යුතු දේ තමයි සුත අනුගහිතේ සාකච්ඡා අනුගහිතේ. ඒ කියන්නේ බණහඬ සරසන්න ඕනේ සුතමේ ඥානීය පිනිස, අසුවිරු ඥානීය පිනිස, බහුසුත භාව පිනිස, පුතේ දනෝ පිනිස. යෝගෙම සාකච්ඡා කරන්න ඕනේ Tamanට නොවැටහෙන විස්තර කටයුතු විස්තර කරගත යුතු දේවල් පැහැදිලි කරගන්න. ඔන්න ඔය තුනෙන් ආදී වුණාට පස්සේ තමයි අපි සමත භාවනාවට නැත්නම් සමත භාවනාව වශයෙන් අනුග්‍රහ කරන්න විපස්සනා භාවනාව වශයෙන් අනුග්‍රහ කරන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා උත්සාහ කරන්න පුළුවන් ප්‍රමාණය ඒ සීලය අලුත් වැඩියා කරගෙන ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරේ සීලය අලුත් කිරීම අපි කරන්නේ හිත අලුත් කරගන්නවා. අපි ඉස්සර වගේ අපිට දොස් කියා ගන්න දෙස් දෙන කෙනෙක් නෙමෙයි. දැන් අපි සීලයක පිටිය කෙනෙක් වශයෙන් අලුත් වෙන අභියෝගයට හිත අලුත් කරගෙන බලන්න. අපි ඒකට වෙනම පරිසරය වෙනස් කර ගන්න, ඇඳුම වෙනස් කර ගන්න, කැම වෙනස් කර ගන්න. හිත සීලයක පිටව ගන්නවා. එවැනි සිල් ඇත්ත පිටිසක් ඇත්තන් සමගම ඇසුරු කරනවා. මේ සියල්ලම අපි කරන්නේ හිත අලුත් කර ගන්න. අන්නේ අලුත් කරගත්ත හිතට මේ මේ යන ගමනට අදාළ දැනුම සුතමේ ඥානය ලබා දීම තමයි ධර්ම දේශනාවකින් කරන්නේ. අපි එක දෙක පැය ගත කරා සාකච්ඡාවකට ඒක සාකච්ඡානුගහිතේ මේක කරන්නේ ධර්ම දේශනානුගහිතේ කියලායි. ඉතින් මේ ධර්ම දේශනා නැත්නම් දේශනානුගහිතේ පිනිස මේ කරන දේශනාවල් වලදී අපි ගොඩාක් වෙලාවට ඒ සාදුවචන් වහන්සේ විසින්ම මේ වගේ අවස්ථාවට ගැලපෙන ගැලපෙන විදිහට දේශනා කරපු සූත්‍රයක් නැත්නම් සාදුවචන් දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා ඉදිරිපත් කරන ඒ අනුව අපි අද මේ ගත කරන ජීවිතයට ගැලපෙන ආකාරයට දේශනා පවත්වනවා ඉතින් අපි මේ වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ සර්වචනාංශේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ උපරිපන්නාසකේ සඳහන් වෙන මේ සප්පුරිස සූත්‍රය කියලා සූත්‍රය. ඉතින් මේ සූත්‍රය ආරම්භ කරනකොටම සරුවචනාංශේ මතක් කරනවා පිරිසට සප්පුරිස ධම්මංච වෝ භික්ක වේදේශිස්සාමි අසප්පුරිස ධම්මංච. මහනි දැන් ඔබලාට මම සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තං සුනාත ඒක හොඳට අසුන්කම් දෙන්න ධාරේත හොඳට හිතේ දරා ගන්න මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න මේ විදිහට සරුවච්චන් ආංශේ ඒ ධර්මයක් දේශනා කරන්න ඉස්සෙල්ලා ඒකේ වටිනාකම ධර්මයේ වටිනාකම සරුවච්චන් ආංශේ විසින්ම අසන්නට මතක් කරනවා තං සුනාත සාදුකම් මනසිකරෝත ඊට පස්සේ තමයි භාසී ශාමිති ඔන්න මම දැන් බණ කියන්න හදනවයි කියලා ඒ හිත සකස් කිරීමක් අවධානය Taman දෙස්ට ගැනීමක් හැම සූත්‍රවලම නෑ නමුත් මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය වගේ බොහෝ දිග සූත්‍රවල බොහෝ විට මුලින් සඳහන් වෙනවා මේ සූත්‍රෙත් මුලින් ඒ වගේ පසුබිම නිදානේ සරුවචාන්සේ සකස් කරගන්න. ඉතින් ඒ වෙනකොට මේ දේශනා කරලද මේ සත්පුරුෂ ධර්මය අසත්පුරුෂ ධර්මයේ කියන දෙක අපේ ජීවිතේට කොච්චර වැදගත් දෙයක්ද කියන එක අහන සාකච්ඡා කරන අපි හොඳට වටහාගෙන තියෙනවා. මේ ලෝකේ පහළ වෙන උත්තර සත්පුරුෂයා සරුවචන් වහන්සේ. අපි ඒකට තවත් වචනයක් පාවිච්චි කරනවා කල්යාණ මිත්‍රයයි කියලා. ඉතින් මේ සත්පුරුෂයා නැත්නම් කල්යාණ මිත්‍රයා මුළු ශාසනයක්ම නැත්නම් කොච්චර දුෂ්කර වූ මේ Brahmacharya කළ හැක්කක් බවට 100%ක් අනුග්‍රහ කරනවා. ඒක නිසා අපට මේ මුළු ගමනම දුෂ්කර වෙන්නේ ඒ කල්යාණ මිත්‍ර හම්බ වෙනකන් ඒ සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයා දකින්නකන්. ඊට පස්සේ එහෙම දැක්කට පස්සේ හමුුණාට පස්සේ අපිට තියෙන්නේ සත්පුරුෂයා ඇසුරු කරන එකයි, කල්යාණ ධර්ම ඇසුරු කරන එකයි ඉතින් ඒ සත්පුරුෂයා ඉඳද්දිත්, කල්යාණ ධර්ම තියෙද්දිත් සමහර විටක අපිට ඒක ඇසුරු කරන්න වෙන්නේ නැහැ. අපි අඳුරන්නේ නැති නිසා. අසත්පුරුෂ ධර්ම අකල්යාණ මිත්‍ර ඇසුර නිසා වෙන හානියත් සත්පුරුෂ ධර්ම කල්යාණ මිත්‍රත්වයේ නිසා වෙන සුගතියක් දෙක තේරුම් ගත්තේ නැති නිසා අපි කල්යාණ මිත්‍රයන් ඉදිරියේදීත් සත්පුරුෂයන් ඉදිරියේදීත් අසත්පුරුෂ වැඩ කරනවා නැත්නම් අසත් ධර්ම වැඩ කරනවා. ඒකට ඉතින් දඬුවම් තියෙනවා. ඒක තමයි අපාගත වෙන්නේ, තිරිසන් යෝනිරගත වෙන්නේ, යක්ෂ ප්‍රේතනිකාලේ ඉපදින්නේ, මිනිස්සු වුණත් දුර්භික්ෂ එහෙම නැත්නම් දුප්පත් වෙලා ලෙඩටුකටපත් වෙයි. ඉතින් එහෙම සත්පුරුෂයෝ ඉඳද්දිත් ශාද්ධර්මයේ තියේදිත්, කල්යාණ ධර්ම තියේදිත් ඒවා අගය කරන්නේ නැති ඒ ධර්ම දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා ඒක සරුවච්චන් වහන්සේ ලෝකෙට පහළ වුණාට ඒ සරුවච්චන් වහන්සේගේ ಗುಣ අඳුරන්නේ නැති පිරිසකට අඳුනා ගත යුතු ඒ සත්පුරුෂ ධර්ම සද්ධර්මය ක්ෂාදීම සරුවච්චන් වහන්සේගේ වැඩක්. ඒක හරියට මේ සරුවච්චන් වහන්සේ සරුවච්චන් වහන්සේ හුවා දක්වමින් පණ කියන වගේ තමයි පේන්න තියෙන්නේ. එහෙම නැත්තම් එහෙම නොවුනොත් ඒව හුවා දක්කලා පෙන්වුවේ නැත්තම් කාටවත් මේ සත් මේ සරුවචන් වහන්සේ කියලා අඳුර ගන්න හම්බ වෙන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ මෑත කාලේ භාවනා පිළිබඳව මේ උනන්දු ඇති වෙන්න ඉස්සර වෙලා කාලයක් තිබුණා කිසිම කෙනෙක් භාවනා කරන්නේත් නැහැ කිසිම කෙනෙක් යෙදිලා සැදිලා පහදිලා කටයුතු කරන්නේ නමුත් ඔක්කොම බුද්ධ ආගම් කාර්යෝ ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ ශාසනය දානෙට සීමා කරලා සීලයක් පොය දවසට සීමා කරලා ගත කරා මිස ඒ දානේ සීලෙන් සකස් කරගත්ත හිත සමාධියට ප්‍රඥාට යෙදුවේ නැහැ මොකද මේ කාලේ භාවනා කරාට ප්‍රයෝජන නැහැ කමටහනක් දෙන්න කෙනෙක් නැහැ මෙවුවා අබුද්ධෝත්පාද කාල මෙව නැති 2500 කියලා පැත්තකට දාලා තිබුණා ඉතින් යැත්තුන්ගේ අහනකොට අයියේ නම් මේ දන් දෙන්නේ සිල් රකින්නේ කියලා මේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ දැකලා නිවන් දකින්න කියලා අපි වැඩේ පස්සට දැම්මා. ඉතින් ඒක ඒක මුළු ලංකාවම කාලා තිබුණා. එක්කනේ දෙන්නෙක් නෙවෙයි මුළු ලංකාවම බණ කියන බණහන බලධාරීන් වෙන්ම යටත් රැසියන්ද සිළු දෙනාම හිතාගෙන හිටියා මෛත්‍රී බුදුරජාන් වහන්සේ දැක්කට පස්සේ නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් දැනටත් ලංකාවේ ජනගහනයේ 100ට වැඩි පිරිසක් ලංකා ජනගහණය කියලා කියන බෞද්ධ ජනතාවගේ 100ට වැඩි පිරිසක් ඒ වැඩි මත එක තමයි ඉන්නේ. ඉතින් ඇත්තෝ බලාපොරොත්තු වෙනවා අපි මේ පින් කරගෙන ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරට නිවන් දකින්න. නමුත් සරල ප්‍රශ්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙලා බණ කියනවායි කියලා කොහොමද වෙන් කළ අඳුනගන්නේ? මොන වලකුණක්වත් දක්වන්න හම්බ වෙන්නේ මේ ඉන්නේ බුදුහාමුදුරෝගේ. ආවත් එලව ගන්න ඉඩ තියෙනවා. ආවත් ගේ ඉස්සරහින් ගියත් ආද පින්න පාත බෙදන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා දොර වහන්න ඉඩ තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ අඳුර ගන්නම් බුදු ගුණ අඳුරලා තියෙනවා. බුදු ගුණ අඳුර ගන්නවා කියලා කියන්නේ සත්පුරුෂ ධර්ම දැනගෙන තියෙනවා. සත්පුරුෂ ධර්ම දැනගෙන හැසිරෙනකොට Taman තුල සත්පුරුෂ ධර්ම තියෙන කෙනාට විතරයි තව සත්පුරුෂයෙක් අඳුරන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර පින් දහම් කරගෙන හිටියත් බුදුහාමුදුරුවෝ වැඩියත් අඳුන ගන්න බැරි තියෙන සත්‍ය කාටවත් මතක් වෙන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් එහෙම ඒ ඒ ඒ මාත්‍රකාව එළියට ගත්තොත් මේ බොරුවක් කරලා මේ වැඩේ පස්තර දානවා කියන පචේ අහුවෙනවා. එනිසා අපි හිතනවා නෑ නෑ බුදුහාමුදුරුවෝ ආවොත් නම් ඒකාන්තයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙයි කියන අර බොරු මතයේ තමයි මේ සියලුම තොරණම ගහලා තියෙන්නේ. නමුත් ਸਰවඥාන්සේ ඒ වගේ කාටවත් රැවටිලි බස් මුසාබස් කියන්නේ නෑ වැඩ පස්තර දාන්න උන්වහන්සේ එදත් කිව්වේ එකයි අදත් කියන්නේ එකයි පතුරට පහළ වෙන බුදුරජාණන් වහන්සේලාත් කියන්නේ එකයි සත්පුරුෂයෙක් වෙන්නේ නැතුව සත්පුරුෂ ධර්ම අඳුරන්නේ සත්පුරුෂ ධර්ම අඳුරන්නේ නැතුව සත්පුරුෂ ඉදිරියට ආවට අපි අසත්පුරුෂයා ලං කරගන්න ඉඩ තියෙනවා සත්පුරුෂයා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා ඒ තරම්ම අපේ හිත අසත්පුරුෂයි ඒ කියන්නේ සත්පුරුෂ ධර්ම නැති නිසාවත් සත්පුරුෂයෝ නැති නිසාවත් කල්යාණ මිත්‍ර නැතිවවත් නෙමේ අපේ හිත අදින්නෙම අසත්පුරුෂ ධර්ම වලටමයි අසත්පුරුෂයන්ටමයි අසත්පුරුෂ කල්යාණ මිත්‍ර නොවන පාප මිත්‍යන් දිහාටමයි. ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙව් ස්වභාවයක් තියෙනකොට සත්පුරුෂයෙක් ලෝකේ පහළ වීමත් ඊටාම වැදගත්. ඊගාවට එයා සත්පුරුෂයයි කියලා අඳුනගන්න පුළුවන් වීම. අරහා සමාන වැදගත්. එහෙම වුණාට පස්සේ ඕනම කෙනෙකුට දකින්නවා නම් ලෝකයේ අදින්නේ අසත්පුරුෂ පැත්තට, අකල්යාණ මිත්‍ර පැත්තට, කාලකන්ණි පැත්තට, පාපයට, මාර බලවේග පැත්තට. ඉතින් එහෙව් තියෙන ලෝකේ සත්පුරුෂෙක් පහළ වීමත් සැපයක් සුකෝ බුද්ධානං උපාදෝ කියලා තියෙනවා. නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද? බුදු කෙනෙක් පහළ වුණා ධර්මයක් තිබුණා දන්නේ කීයෙන් කෙනාද? ඊට පස්සේ තමයි ඒක තේරුම් ගත්තට පස්සේ තමයි සංවේගය කියන ධර්මය පහළ වෙන්නේ. අනේ දැන් මේ වෙලාවේ මගේ වැඩේ මම කරගන්න ඕනේ. අනිකුත් මේ කියන දේවල් කවදාකවත් ඉවරයක් වෙන වැඩ නෙවෙයි මේ දේ කරගන්න ඕනේ කියලා යට කුසල ඡන්දයක් පහළ වෙලා යෙදෙන්නේ සත්පුරුෂික ලෝකේ පහළ වෙලා සත්පුරුෂ ධර්මයේ දැන මෙයා පහළනවා කියලා දැනගෙන ඊට පස්සේ Tamanට ඇති වෙන ඒ ඥානෙ නිසා තමයි ඒක කා කොහොම කරකින්වත් වෙන කෙනෙකුට තව කෙනෙක් දෙන්න බෑ. තමන්ගේම ඥාණයෙන් සිද්ධ වෙනවා. ඉතින් එහෙම සත්පුරුෂෙක් වශයෙන් මේ ලෝකේ පහළ වෙන්නත් සරුවචනාංශේ බෝධි සම්භාර පුරලා අදිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන බුදු වෙලත් අවුරුදු 45ක් උත්සාහ කරා ලෝකයට මම බුදු කෙනෙක් කියලා පෙන්වනවා. බුදුරජාණන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන්න යනකොට ඉස්සල්ලාම හම්බෙච්ච ඒ උපකාජීවකයට පෙනුන මේ මිනිස්සයා ඉන්ද්‍රයන් පැහැදිච්ච හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලත් ඇහුවා. ඔබතුමා කවුද? කාගේ ගෝලයේද? කවුද ඇසුරු කරන්න කියලා. ඊට පස්සේ මම අනන්ත ජින මට බුදු ගුරු කෙනෙක් නෑ. මමමයි මගේ ගුරුවරයෙකුට ම්ම් කියලා තොල පෙරලා නල රැඩි ගස්සලා පාරෙන් පැත්තකට ගියා. මේක තමයි කාටත් සිද්ධ වෙන්නේ. හිතෙන්නේ මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ Taman ගැන පටලවා ගත්ත එහෙම නැත්නම් ආඩම්බර කතා කරන ඔළුව නරක් වෙච්ච කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. ඊට පස්සේ පස්සක මහණු ඉදිරියට ගියාට පස්සේ මේ Taman වෙතට සුමාන ගාන පයින් ආපු මිනිස්සයා ඈතින් දැද්දිම කෝ එන්නේ අපෙන් උපස්ථාන ලබා ගන්නයි අපි ඉස්සරහට යන්න ඕනෙත් නැහැ පාත්‍ර පිළිගන්න ඕනෙත් නැහැ පාදෝවණේ කරන්න ඕනෙත් නැහැ ආසන පනවන්න ඕනෙත් නෑ. පනවපු ආසනේ තිබිච්චාවයි. වතුරේ ගත්තියම කැමතින කකුල් දෙක හොදනilla වාඩි වෙච්චාවයි කියලා. තමන් වෙත මහා කරුණාවෙන් වැඩම කරන සරුවච්චන් ආංශයට සරුවච්චන්සේක අවුරුදු 6ක් පැවිදි බුදු වෙන්නේ ඉස්සලා උපස්ථාන කරව පස් දෙනාම විත පැමිණෙන බුදුහාමුදුරුවෝ දැක්කේ එහෙමයි. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් කොහොම හිටියේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මොන විදිය උපක්‍රම කරන්න වෙයිද? තමන් පිළිබඳව විශ්වාසය ඇතිකරනද විශ්වාසය ඇති කරගෙන ඒ අතන් කෙරේ මෛත්‍රියෙන් අර හොලමොල ගතිය අයින් කරලා ඒ පුණින්නවපු කල උඩට හරවලා ඒකට වතුරක් කරලා අනේ ඇති වෙන්න බීපල්ලා කියලා කියනකොට මහා ප්‍රඥාවක් විතරක් තිබිලා බෑ ලොකු කරුණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඒ කටයුත්තේ තියෙන බරපතලකම ගම්භීරත්වය අඩු කරන්න තමයි කවුරු කවුරු සත්පුරුෂ ධර්ම දාන්නවා නම් ඒ කෙනාට සත්පුරුෂය අඳුරන්න පුළුවන්. හොඳට සත්පුරුෂ ධර්ම ජීවිතයට ලං කරගන්න මනුස්සයාට පේනවා මේ ලෝකේ සත්පුරුෂයන්ගෙන් හිග නැහැ. අපිට පේන්නේ අපි එලවන්නේ යන්නෙම අසත්පුරුෂිත පිටිපස්සේ. අපි යන්නෙම කෙලෙසේ පිටිපස්සේ. අපි යන්නෙම මාරපාක්ෂික පිටිපස්සේ. ඉතින් ඒ නිසා සත්පුරුෂෝ මුසුප්පු වෙලා සත්පුරුෂෝ කලාවදිනවා. මොකද ජනප්‍රිය භාවය හරහා යන ලෝකේ ඒ කාන්තිම දුවන්නේ පාරපාක්ෂිකව. ඒක මහා සුපින ජාතකයේ සර්වචන්සේ දේශනා කරලා තියෙනවා. සත්පුරුෂයන් කැලවදිනවා කියන. මොකද මේ ලෝකයා කරන මේ විගඩන් දිහා බලලා මේ ලෝකයා දැක දැක දන දන මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට කාමයට අවිද්‍යාවට අසත්පුරුෂ ධර්ම පිටපස්සේ ආනිසා. ඒක නිසා අපිට කිසි කෙනෙකුට කියන්න බෑ අපි දැන් බේරිලා ඉන්නේ. අපි යන පාර හරි. මම දැකපු සත්පුරුෂයා තමයි සත්පුරුෂයා කියලා මොන විදිහෙන්වත් කියන්න බෑ. මොකද ඕනම තැනක තියෙන දෙයක් තමයි මේ හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදී. තමයි සත්පුරුෂයා කියලා හිතාගත්තට පස්සේ මම සත්පුරුෂයා තමයි. නමුත් අම්පූර්ණ සත්පුරුෂෙක් වෙන්න පුළුවන්. මොනම තාලකින්වත් මේ ඒකාන්ත සත්පුරුෂයයි කියලා තේරුම් ගන්න නම් එකම ක්‍රමයයි තියෙන්නේ Taman ළඟ සත්පුරුෂ ධර්ම තියෙන්න යම් කිසි කෙනෙක් ඇසුරෙන් යම් කිසි කෙනෙක් එක්ක වැඩ කරනකොට Taman තුල මේ කියන සත්පුරුෂ ධර්ම වැඩෙනවනම් අන්න හිතා ගන්න පුළුවන් බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් මගේ ඇසුරටපත් වෙච්ච කෙනා සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂය ඇසුරු කිරීම නිසා මා තුලත් සත්පුරුෂ ධර්ම වැඩෙනවා. ඒ ඇස් දෙකින් ලෝකෙ දිහා බලනකොට පේනවා ලෝකෙ කොච්චර දෝ සත්පුරුෂයෝ ඉන්නවා. නමුත් අඳුරගන්න විදියක් නැහැ. මොකද අපි බලන්නේ ලාභෙට, කෑමට, කෑදරකමට, අතවාසියට. සත්කාරයට සම්මානයට සිලෝකයට එහෙම යනනම් කද්දාක සත්පුරුෂ කම්බෙන්නේ සත්පුරුෂයගේ ධර්ම නෙමෙයි වා සත්පුරුෂ ධර්ම ඒක කල්යාණ ධර්ම නෙමෙයි අකල්යාණ ධර්ම ඒක නිසා අපි ඒ වගේ තෝරලා බේරලා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සත්පුරුෂ ධර්මං කෝ භික්කවේ විදේති සාමි අසත්පුරුෂ ධර්මංච මේ ලෝකේ සත්පුරුෂ ධර්ම මම දේශනා කරනවා මහණෙනි අසත්පුරුෂ ධර්මත් එක්ක මේ දෙකේ සංසන්දනයකින් මිස මේක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ විදිහේ ප්‍රයත්නයක් මේ විදිහේ ධර්මික අවශ්‍යතාවයක් තියෙන්නේ දැනටමත් හොඳ වෙලා වඩා හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙකුට මිස හොඳ නරක දෙක තේරෙන්නේ නැති කෙනෙකුට නෙවෙයි. ඒක කොහොමඩක්වත් මේ වගේ ධර්මයකට අදාළ වෙන්නේ නැහැ. දැනටමත් Tamanට තේරලා තියෙන්න ඕනේ මේ ලෝකේ තියෙන්නේ කාමෙට මේ ලෝකේ ජයගත්තයි කියලා කියන්නේ අපාය ජයගත්තයි කියන එකයි. ඒ කාන්තෙම අපාගත වෙනවා. ඒක නිසා අපිට ලෝකෙන් එතර වෙන පැත්තක් කෙලවර කරන පැත්තක් බලන්න නම් මේ ධර්මයේ තියෙන වෙලාවේ ශාසනය තියෙන වෙලාවේ මනුස්සකම ලැබිච්ච වෙලාවේ අපි සත්පුරුෂ ධර්ම පිළිබඳ හදාරන්න ඕන කියන එහෙම පිරිසක් තමයි මේ වගේ තැනකට එන්නේ. එනිසා කවුරුත් කිව්වට කෙවිතෙන් ගැව්වට බදු ගත්තට මෙහෙම ආවේ නැත්නම් උඹලට දඩ ගහනවා කිව්වට කවදාකවත් එන්නේ නැහැ. මේ ආවත් මේ වගේ තැනකට එකතු වුණත් තාම සත්වස ධර්ම පිළිබඳ කිසි බැහැගීමක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ පිරිස හොඳයි. නමුත් වඩා හොඳ දේ දන්නේ නැහැ. ඒ නිසා දැනට දන්න හොඳ දේ අල්ලපදාගෙන කෑ ගහන්න ගියොත් වඩා හොඳ වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක මේ සත්පුරුෂ සූත්‍රය පුරාවට දරුවත් chance දේශනා කරනවා. ඉතින් මේ සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම කියන එක පෙන්නලා දෙන්න හේතු ගන්නන්න එක ක්‍රමයක් නෙමෙයි කියන ගොඩාක් ක්‍රම තියෙනවා. බුදු වුණාට පස්සේ බුදු කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් දහසක් නයි. නමුත් බුදු කෙනෙක් පෘථජ්ජනෙකුට කොහොමද කියලා දෙන්නේ? බුදු කෙනෙක් නන්නාඳුන කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද? බොහෝමත්ම අමාරු. එතකොට ගාක් දිරව ගන්න බැරි පුංචි බබෙකුට බාගෙට දිරූපු ආහාර කවන්න වගේ ඒ කෙනාට තේරෙන තැනින් පටන් ගන්න ඕනේ. ඒක ලියල එකම දේ නැවත කිමත කියලා කියලා කියලා කියලා ඒ මනුස්සයාට ඒක ගැඹුරු ධර්මයකට සත්පුරුෂ ධර්ම හරහා ගැඹුරු ධර්මයකට ගෙනියන්න දන්න තැනින් පටන් ගන්නවා. ඉතින් ටිකක් වෙලා ඒ දන්න තැනින් පටන් ගන්න අහගෙන ඉන්නකොට එපා වෙනවා. නිදිමත වෙනවා. කම්මැලිනවා අයියෝ ඔහොම බණ අහන්න පුළුවන් ද අපිට කියලා ඉතින් අර මොකද්ද ධර්ම පහළ වෙලා අසත්පුරුෂ ධර්ම පහළ වෙලා ඒ දිගේ අපිට යන්න බෑ මට ගැළපෙන ක්‍රමයට කියන්න ඕන කියලා උගෝදෙනෙක් කරහැරලා නිකන් වෙනවා එතකොට ඒ වෙන කෙනෙකුට අතගස දාගෙන යන කෙනෙකුට මේකේ දියුණුවක් මේකේ ප්‍රගතියක් ලබන්න බෑ ඒ නිසා එකම දේ නැවත නැවත දේශනා කිරීම හරහා තමයි මේ බණ කියනවා කියන වැඩේ යන්නේ. ඉති සත්පුරුෂ ධම්ම නැත්නම් සත්පුරුෂ සූත්‍රයේ යෝගේ සරුවචන්ද හොඳටම කාට කාටත් තේරෙන තැනකින් පටන් අරගෙන එතනින් පටන් ගත්තට ඒ ණය ක්‍රමයට ඒ තර්ක ක්‍රමයට ඊටාම ගැඹුරු ධර්ම දක්වා යනවා. ඉතින් අපි මේ සූත්‍රයේම මීට ඉස්සලා තිබුණ වැඩමුළුවටත් ගත්තා. මේක 74 73 වෙනි වැඩමුළුවේදී අපි සත්පුරුෂ ධර්ම සූත්‍රය තමයි ගත්තේ. ඉතින් ඒ ගත්තට අපිට පුළුවන් උනේ සූත්‍රය දිග අරගන්න විතරයි. නැත්තම් පටන් අරගන්න විතරයි. නමුත් මම පොරොන්දුනායි යත්තන්ඩ අපි දිගට ඊගාවට එන වැඩමුළු වලටත් මේ සූත්‍රය දිගේ යනවා. යනකොට අර කියපු එකම නැවත නැවතත් නැවත නැවතත් කියමින් ටික ටික ටික ටික ගැඹුරකට සත්වස ධර්ම දිගේ ගැඹුරකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අවසාන වෙනකොට තමයි ඊ타මත්ම ගැඹුරු කාරණා. උගා සර්වජන් වහන්සේ නමකට තේරෙන වගේ කාරණාවලට යන්නේ. අපි පටන් අරගන්නේ සාමාන්‍ය උපාතක මහත්යෙකුට උපාතක අම්මගෙනුට තේරෙන තැනකින්. අන්න ඒ වගේ තැනකින් පටන් ගන්න ඕනේ නිසා සර්වජන් වහන්සේ ඉස්ලාම අසත්පුරුෂයා පෙන්ලා දීම සඳහා නැත්නම් අසත්පුරුෂයාගේ තියෙන අසත්පුරුෂ ධර්මය තේරුම් ගැනීම සඳහා බුදුජානක කියනවා අසත්පුරුෂයේ උච්ච කුලා පබ්බජිතෝ හෝති. උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙච්ච අසත්පුරුෂයෙක් ගැන සරෝජාචර්ය කතා කරනවා. ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි. මොකද උසස් කුලයක පැවිදි වෙන්නෙම උසස් කුලයක උප්පත්ති ලැබෙන්නෙම පෙර පිනකට. මනුසකමක් හම් වෙලා තියෙනවා. උසස් කුලයක ඉපදිලා තියෙනවා. ඒ උසස් කුලයක පැවිදි උප්පත්ති ලැබුවට පස්සේ උසස් කුල දෙමව්පියන්ට ජාතක වෙලා පැවිද්දට යනවා හුඟා කඩුයි. ඒ ඇත්තෝ ඒ කුල වංශේ පවත්වමින් නම්බුකාරකම් කතා කරමින් හිටියා. නමුත් මේ පුද්ගලයා උසස් කුලයකින් පැවිදිලා තියෙනවා. පැවිදිත් වෙලා තියෙනවා. නමුත් අසත්පුරුෂයයි කියලා සරුවත් යනසේ කියනවා. අසත්පුරුෂෝ උච්ච කුල පබ්බජිතෝ හෝති. ඇයි එහෙම තමන්ගේ ශාසනයම පැවිදි වෙච්ච උසස් කුලයක් අතහැරලා පැවිදි වෙච්ච කෙනෙකුට බුදුහාමරෝ අසත්පුරුසයි කියලා කියන්නේ මේ ඊට පස්සේ කියන්න බලාපොරොත්තු වෙන ඒ අසත්පුරුෂ ගුණ ඒ පුද්ගලයා ගාව තියෙන නිසායි ඒ නිසායි සරුවචාන්සේ මේ අසත්පුරුෂෝ උච්ච කුලා පබ්බජිතෝ හෝති කියන හඳුන්වා දීම කරන්නේ. ඒ නිසා ඒ මහා නම්බුකාර කුලයකින් උසස් කුලයක් කියලා කියන්නේ සරුවචරන්සේ පහළ වෙන කාලේ බ්‍රාහ්මණ කුලය හිතාගෙන හිටියා ඒගොල්ල තමයි ලොකුම නම්බුකාරම කුලය කියලා. ඊට පස්සේ ක්ෂත්‍රීය කුලය රජපරපුර ඒක හිතා හිටියා නෑ නෑ බ්‍රාහ්මණයරදී අපි උසස් කියලා. ඒකේ තමයි සරුවචරණාංශයේ ශාක්‍ය වංශය තිබුණේ. ඊට පස්සේ ක්ෂත්‍රීය ශුද්‍ර කියලා වංශ දෙකක් තිබුණා. ශාස්ත්‍රීය වශයෙන් හඳුන්වන්නේ ගොවිතැන්පත් කරන ව්‍යාපාර කරන ඇත්තෝ. ශුද්ධ වශයෙන් කියන්නේ දෙගොල්ලටම දාසකම් කරන ඇත්තෝ. මේ අතකට කුල හතරයි තිබුණේ. ඊට අමතර ගොඩක් තිබුණා. මේ හතර තමයි පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. අද දක්වාම පිළිඅරගත්ත ක්‍රමේ. කෙසේ නමුත් ඔය සරුවචනංශේ පහළ වෙන යුගයේ එනකොට ඉන්දියාවේ කුල ભેදේ ස්වභාවික පැනලියක් ඇති වෙච්ච යුගයක්. බ්‍රාහ්මණ කුලේ යටපත් කරගෙන ක්ෂත්‍රීය කුලේ ඉස්මතු වෙච්ච කාලයක්. ඒ වෙනසට ප්‍රධාන නිදර්ශනය තමයි ඒ සරුවචනන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේ ශාස්ත්‍රීය කුලෙන් පහළ වුණේ ඒකල් වෙලා ඉන්දියාවේ කවදාකවත් නොතිබිච්ච ලොකු විප්ලවයක්, ලොකු විපර්යාසයක් ඇති කරා. ඒ වගේම නිකණ්ඨනාත පුත්ත කියලා, මහා වීර කියලා ඒත් ශාස්ත්‍රීය කුලෙන් පැවිදි වෙච්ච තවත් ශාස්ත්‍රුණ වංශනමක් හිටියා. ඒ දෙන්නම ඉන්දියාවේ මෙතෙක් කල් පැවතිච්ච ක්‍රමවලට ප්‍රධාන අභියෝග තුනක් ඉදිරිපත් කරා. බ්‍රාහ්මණ පවුල් වල ඉදිරිපත් කරපු මේ බ්‍රහ්ම පදාර්ථය සියලු දේ මවන් ලද්දේ සියලු දේ කරන දේ බ්‍රහ්මයාය ඒ කෙනාගේ මනාපට යමනාපට හැපි පහළ වෙලා තියෙන්නේ ඒ හරහා මිස අපිට කවදාකවත් බ්‍රහ්මත්වයට යන්න බෑ බ්‍රහ්මයා අදහන්න නැතුව කියලා තිබුණ එක වෙනුවට ਸਰුවචනාංශේ නිවනක සන්දර්භයක් වෙනලා පෙන්නලා ඕනම පුද්ගලෙකුට නිවන් දකින්න පුළුවන් බ්‍රහ්මයාගේ සහයෝගයෙන් නැතුව කියලා අලුත් මතයක් ගෙනාවා. ඒ වාගෙම මතක් කරා මේ කුල ભેදය අත්‍යවශ්‍ය නැහැ. සරුවචනන්ත උසස් කුලයක ඉපදුනා පස්මහ බැලුම් බලලා ඊට පස්සේ ඇවිල්ලා ලෝකේ වැඩ කරේ කුල ભેදේ නම්බ කරන්න නෙවෙයි. ඒක සරුවචනාංශගේ ශාසනයේ තිබුණා. ඒ නිගණ්ඨනාත පුත්කෙත් තිබුණා. තුන්වෙනි එක තමයි ඒ වෙනකොට සෑම කුල ભેද ප්‍රශ්නයකින්ම කාන්තාව මුළු ගැනිලා තිබුණේ. කාන්තාවට දීලා තිබුණේ පාද පරිචාරිකාව කියන වචනේ. මිනිහන්ට පිරිමින්ට පහඳින එක විතරයි. කුස්සියෙන් එළියට එන්න අයිතියක් නැහැ. ඒ කටයුතු කරන්න ඕන, දරුවන් වදන්න ඕන, දරුවන් හදන්න ඕනේ. ඉන් එහාට දෙයක් තිබුණේ නැහැ. නමුත් මේ දෙන්නම මහාවීර සහ මේ ගෞතම සිද්ධාර්ථ කියන මේ දෙන්නම කාන්තාවකට පැවිදි වෙලා නිදහස් ජීවිතයක් ගත කරලා ආධ්‍යාත්මයක් ඇති කරගන්න පුළුවන් තරමේ වෙනස්කම් තුනක් ඇති කරා. මේක විශාල සම්දිස්ථානයක් ඉන්දිය දර්ශනයේ. ඉතින් සා කුල ભેදේ තිබුණට සර්වචන්සේ 15 වෙනි යුගයේ එනකොට ওই කුල ભેදේ තිබිච්ච ඒ උසස් తত্ত্ব අභියෝගයට ලක් වෙලා තිබුණේ. ඉතින් ඒ විදිහට පහළ වෙච්ච සරුවච්චන් වහන්සේ කුලබන්තව පහළ වෙච්ච සරුවච්චන් වහන්සේ කුලපේදේ අතහැරලා දැන් කතා කරනවා තවමත් ඉන්නවා ඒ වුණාට ඉන්දියානු සමාජයේ උසස් කුල වලින් පැවිදි නැත්තෝ ඒ ඇත්තෝ පැවිද්ද නිසා උසස් කුලේ නිසා උසස් මොහොත සරුවච්චන්සේ අසපුරුෂයයි කියලා කියන. අකල්යාණ ධර්ම සහිත කෙනෙක් කියලා කියනවා මොකන්ද? එයාගේ කල්පනා ක්‍රමය. එයා හිතන හැටි, එයා අනික් අයට සලකන හැටි නිසා ආහංකෝමි උච්චකුලා පබ්බජිතෝ. එයා කල්පනා කරනවා මම ඇවිල්ලා උසස් කුලෙන් පැවිදිච්ච ඇත්තෝ. මෛත් එක මහානකම් කරන අනික් අය නීච කුලයි. ඒක නිසා පැවිද්දන් අතර මම උසස්. අනික් අය නීචයි. කියලා අත්ුක්කංශන පරවම්බන කරනවා. ඉතින් මේ විදිහට පැවිදි වුණාට පස්සේ ගිහි ගතිය අනුව පැවිද්දන්ගේ උසස් පහත්කම් ගැන සැලකීම අසත්පුරුෂයි. එයා පැවිදි වෙලා නැහැ තාම තාම තියෙන්නේ අර තමන්ගේ කුලවන්තකම. එහෙම නැත්නම් ගිහි ගති. මේ නිසා සරුවචාන්සේ උසස් කුල වුණත් පැවිදි වුණත් අසත්පුරුෂයි කියලා සඳහන් කරනවා. මේ විදිහට සමාජයේ පිළිලයක් වශයෙන් තිබිච්ච ඊට පස්සේ පැවිද්දේ සංඝයාතරටත් පැතිරිච්ච මේ කුලවන්තකම සැලකීම සහ තවත් පුද්ගලයෙක් පැවිද්දෙක් වේවා කුලවන්ත වේවා නැති වේවා අනික් කෙරේ පහත් කළ සලකන ගතිය සරුවචනාංශයේ සුද්ධ වශයෙන්ම කියන අසත්පුරුසයි අකල්යාණ මිත්‍රයි සරුවචනාංශයේ වගේ කෙනකින් කිසිසේත්ම අගයක් ලබන්නේ නැහැ. ඒකෙන් පෙන්වන්න හදන්නේ යම් කිසි කෙනෙක් උසස් හෝ වේවා පහත් හෝ වේවා පැවිදි හෝ වේවා උපවිදි හෝ වේවා සියල්ලන්ටම සමසේ සලකනවා නම් එයා සත්පුරුෂයෙක්. උසස් කුලයක වෙන්න පුළුවන් පහත් කුලයක වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ගිහි වෙන්න පුළුවන් සියල්ලන්ටම සම විදිහට සලකනවා නම් manussකමට ඒක උසස්ම සත්පුරුෂ ගතිය. ඒ ඒ සමසේ සැලකීම අපි සම සමාජය කියලා වචනයක් තිබුණේ. ඒ සම සමාජයේ ඔක්කොමලා සමතලයකට ගණ්ඩ මනුෂකම සලකලා ඒ තරකට ගණ්ඩ සරුවචනාංශේ එහෙම නොකරන පැවිද්දට පවා දොස් කියන. පැවිද්දන් අතර තියෙන වෙනස්කම් බලමින් අවුසස් කුලෙන් පැවිදිච්ච කෙනෙක් මෙයා පහත් කුලෙන් පැවිදිච්ච කෙනෙක් කියලා මේ සලකන සැලකිල්ලට සරුවචනාංශේ අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ලංකාවේ පැවිදි නිකායවල තුනක් තියෙනවා. සියන්නිකාය කියලා එකක් තියෙනවා, රාමඤ්ඤනිකාය කියලා එකක් තියෙනවා, අමරපුරනිකාය කියලා එකක් තියෙනවා. ඉතින් මෙවට හේතුව මේ කුල බේද. උසස් කුලවලින් විතරයි පැවිදි වෙන්න පුළුවන්නේ. පැවිදි වුණාට ඉස්සෙල්ලත් බඳුන් ලබන කෙනෙක් වෙන්න ඕනේ. පැවිදි වුණාට පස්සෙත් බඳුන් ලබන කෙනෙක් වෙන්න ඕනේ. අනික් කට්ටිය පැවිද්දට සුදුසු නෙවෙයි. උපාදකම්මා නීච කුලේ පැවිදි කරන්නට අරන් ගියා තම බාලපුතු කියලා සින්දුවක් කියන්නේ. ඉතින් එතකොට ඒ ඇත්තන්ට සාසනය කැප නැහැ. ඒ ඇත්තෝ අයින් කරන්න ඕනේ. පැවිද්දක් කරන්න බෑ. නිවන් අපි ලබන්න බෑ. අන්නේ වගේ කොන් කරන ගතියක් අද බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාවේ. නමුත් මේ සප්පුරුෂ සූත්‍රේ පටන් අර ගන්නකොටම තියෙන්නේ උච්ච කුල පබ්බජිතෝ අසප්පුරුෂෝ උච්ච කුල පබ්බජිතෝ. උසස් කුලෙන් පැවිදි වෙච්ච මේ කාලකන්‍යා. මේ අසප්පුරුෂයා කියලා සරුවචාන්සේ කෙලින්ම සඳහන් කරනවා. ඒ මොකද පැවිදි වුණාට පස්සේ මම කුලේ නිසා උසස් අනික කට්ටිය අඩු කුලේ කට්ටිය අයි කට්ටිය මේ ඇවිල්ලා තියෙන කණ්ඩ නැති නිසා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන මේ අනික කට්ටියගෙන් වැදුම් ලබා ගන්න. එහෙම නෙවෙයි මම පැවිදෙන්න ඉස්සරත් වැදුම් ලැබපු කෙනෙක්. මම යමකමක් තියෙන කෙනෙක් උසස් කුලේ කෙනෙක් කියලා අර ගිහි ගති ටික ළඟට බා ගැනීම නිසා බුදුහාමුදුරෝ කාටවත් එහෙම පහත් කළ සලකන්නේ අව탁සීරුකල් හලකන කෙනෙක් නෑ. මේ මෙවැනි කල්පනා ක්‍රමවලට බුදුජාණන් වහන්සේ අසප්පුරුසයි කියලා කියනවා. ඉතින් මේ සුදු ඇඳගත්ත කට්ටිය හිතන ඇති අපි නම් නෑ අපිට නෙමෙයි බුදුහාමුදුරුවෝ බණින්නේ මේ පැවිද්දන්න කියලා. නෑ බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවා නම් සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන හැම කෙනෙකුටම භික්ෂුව කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. විශේෂයෙන්ම විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් පූර්ණ කාලින භාවනාවට පෙළඹෙනවා නම් ඒ කෙනත් භික්ෂුවක් වගේ තමයි. ඒ කෙනත් මෙතෙන් ආවට පස්සේ මේ වගේ තැන් වලට ආවට පස්සේ ඔය කුලමල කතා කරන්නයි අනම්මනම් ඉස්සර කරගන්න හදාන් ගත්තොත් ඉතින් කට බහලා කට නෑ කට හොදලා කියන්න පුළුවන් අසප්පුරුෂෙක් කියලා. අකල්‍යාණ ධර්ම ක්‍රියාත්මක කරන කෙනෙක් කියලා ඒ කෙනාට විතරක් නෙමෙයි නිවන නැත්තේ <clears throat> ස්ථානය පවත්න්නත් බෑ. ස්ථානයකට උනාමත් එයා අඟ උස්සන්න හදනවා. පුරාජේරු කතා කරන්න හදනවා. ආඩම්බරකම් කතාන කන රත් වෙන්න දෙකක් ගහලා එලවන එකයි තියෙන්නේ. ඒ නම්බුකාරකම් ගමේදී ගන්තොටේදී බෑ. ඒ නිසා මෙව්වට ආවට පස්සේ ඔක්කොටම අපි ලොකු සාන්තිලේ තිනවා. කුල ભેදේ නිසා හෝ වෙන දෙයක් නිසා හෝ ගුරු ශිෂ්‍ය දෙපාර්ශවය අතර කිසිදු වෙනස් හැඟීමක් ඇති නොකරගත යුතුයි කිය. පැවිද්දන් අතර විවස්ථාවක් ලිනොට ලිනවා කුල ભેදේ නිසා හෝ වෙනත් ඒ සමාජ තත්ත්ව නිසා පැවිද්දන් අතර ගුරු ශිෂ්‍යයන් දෙපාර්ශවය අතර කිසිදු වෙනස් හැඟීමක් ඇති කරගන්න හොඳ නෑ ඇති කරගත්තොත් අසත්පුරුසයි. අකල්‍යාණ ධර්මයි. එනමුත් එක් එක්කත් බේරිලා නෑ. එක්කෙනෙක්වත් බේරලා නැහැ. හැම කෙනාම අහුවෙලා තියෙනවා. හැම කෙනාගේම මේක ලේවලට බහැලා තියෙනවා. ඉතින් එහෙම ලේවලට බහැලා තියෙද්දිත් එහෙම කුල ගෞරවයක් හෝ වංශයක් වශයෙන් හෝ යත් හෝ පහත හෝ කියන හැඟීමකින් තියාගෙන යම් කිසි කෙනෙක් පැවිදි වෙනවනම් භාවනාවට හිත පෙළඹෙනවනම් ඒක හරහා මට මේ කිසිම නම්බුකාරකම් නෙවෙයි ඉතුරු වෙන්නේ සම manussකමයි මට ඕන කරන්නේත් ඒකයි කියලා යම් කිසි කෙනෙක් පෙළඹෙනවනම් ඒ ගුණයටයි අපි වඳින්නේ. ඒ ගුණයටයි අපි සලකන්නේ. උපත්ති වශයෙන් අපිට මොන සමාජ තරාතිරම තිබුණත් කුලවන්තකම නැත්තම් කුලහීනකම මොනවා තිබුණත් පැවිද්දක් හිතනවා නම් අපි යෝගාවචරකමක් හිතනවා නම් අපි භාවනාවකට යනවා නම් අපි ඒ හරහා අපි ඔක්කොම ගංගානම් ගඟේ වැලි තලාවක තියෙන වැලියට දෙකක් මිස එකට වැඩි එකක් උසස් නැහැ කියන මට්ටමට යන්න ඕනයි කියන අදහස පවා ගරු කටේ තියෙනවා. ඒක සත්පුරුෂයි. ඒක අමාරු දෙයක්. අපි හිතන්නේ හිතවිල්ලට හරහට යන එකක්. නමුත් කල හැක්කක්. ඒකටයි මේ සරුවචනංශය අපේ අවධානය යොමු කරන්න දන්නේ ඒ අසත්පුරුෂ ගුණේ පෙන්නලා අර gedirin ගినాපු ඒ පාහර ගුණේ පැවිදි වුණත් භාවනා පොලෙත් බණ පොලෙත් තියාගෙන ඉන්න ගතියට අසපුරුසයි කියලා ඒ චිත්‍රය හරහා ඒකට සාපේක්ෂව ඒක එහෙමනම් මේක මෙහෙමයි කියලා සත්පුරුෂයාගේ ಗುಣ ටික පෙන්වන්න මේ සූත්‍රේ පුරාවටම අවස්ථාවක් ඇති කර ගන්නවා සරුවචනන්සේ අර විදිහට අසත්පුරුෂ ගුණයක ඉඳගෙන අනුන් පහත් කළ සලකන තමන් උසස් කරන සලකනවා වෙනුවට අසප්පුරුෂ සප්පුරුෂ පුද්ගලයා අසප්පුරුෂාර විදිහට ಗುಣ ටික පෙන්නලා බුදුහාමුදුරෝ කියනවා අසප්පුරුෂ පුද්ග සත්පුරුෂෝ මේ විදිහට කල්පනා කරන්නේ මේ උසස් කුලයක ඉපදුනායි කියලා රාගය අඩු වෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදුනායි කියලා ද්වේෂය අඩු වෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදුනායි කියලා මොහේ අඩු වෙන්නේ නැහැ. කුලේ නිසා කෙලෙස් වල අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. කුලේ නිසා කෙලෙස් වල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සම්මුත ලෝකයේ තියෙන උසස් පහත්කම් කුල ભેදය අනුව බැලුවට බුදුරජාණන් වහන්සේ පුද්ගලෙක් දිහා බලන්නේ කෙලෙස් වැඩි කෙනාට වැඩිය කෙලෙස් අඩු කෙනා හොඳයි. රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අඩු කෙනා හොඳයි වැඩි කෙනාට වැඩි. නිසා ඒක අපිට කුලේම බුද්ධියට සින්න වෙලා නැහැ. ඒ වාග්යෙම සඳහන් කරලා තිනවා නීච කුලයක ඉපදලා පැවිදි වුණත් ඒකේලා ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට වැඩ කරනවා නම් ඒ වගේම අනුධම්මචාරී වෙනවා නම් ධර්මයේ සඳහන් වෙන විදිහට අනුව කටයුතු කරනවා නම් අපේ ගුරු පරපුරු කොහොමද කටයුතු කරේ මේට ඉස්සර පහළ වෙච්චි රහත් උතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කොහොමද කටයුතු කරේ? ඒ પરම්පරාවට කටයුතු කරනවා නම් සාමීචි ප්‍රතිපන්න වෙනවා නම් සංඝ ගුණයක් තමයි සාමීචි ප්‍රතිපන්න වෙනවා කියන එක. බුදුහාමුදුරුවෝ දාපු මේ නීති පද්ධතියට විනයට ශික්ෂා පද වලට කදාකවත් ඉක්මවලා හිතන්නේ ඒ ඒ අනුව ධම්මානුධම්ම ප්‍රතිපත්ත වෙනවනම් සාමීචි ප්‍රතිපන්න වෙනවනම් අනුධම්මචාරි වෙනවනම් පුජ්ජෝ හෝති සෝපසල්සිතෝ අඩු කුලේ කෙනෙක් වුණා එන්නේ අපූජ්‍යත්වයටපත් වෙනවා ප්‍රශංසාව ලබනවා ඒ මොකද යා ඒ බුදුහාමුදුරු කියන විදිහට සීල සමාධි ප්‍රඥා පුරන නිසා මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ කල්පනා බුදුහාමුදුරු කියලා සත්පුරුෂ කල්පනාවක් කියලා. අන්නේ සත්පුරුෂ කල්පනා කරන කෙනා මේ ප්‍රතිපදාවයි තමංගේ ජීවිතයේ අත්‍යන්ත දේ විදිහට සලකන්නේ. රජ කෙනෙක් Tamange උටුන්නට සලකන්නා වගේ ශක්විත රජ කෙනෙක් Tamange උටුන්නට සලකන්නා වගේ උටුන්න දෙන මිනිකොණ්ඩරට සලකන්නා වගේ ගරුකට යුත්තේ Taman කරන සීල සමාධි ප්‍රඥාවයි. ගරුකට යුත්තේ මෙතන තියෙනවා සාමීචයක් මුල් ප්‍රතිපදාවක් ඒකට ගරු කරන එකයි. අනුධම්මචාරී වෙන එකයි හරි පාරේ යන කෙනා අනු යන එකයි මේ විදිහට කල්පනා කරනවා නම් ඊකිනා තාම නිවන් දැකලා නැහැ. නමුත් ඒ කෙනාගේ ආකල්පෙට ඒ යෝනිසෝ මනසිකාරයට සරුවචන් වහන්සේ සප්පුරුසයි කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ මේ නම්බුනාමේ සප්පුරුස නම්බුනාමේ ලබනද ඒ කෙනාට මේ තියෙන ආකල්පේ ඒ කෙනාගේ මේ තියෙන සම්මා දිට්ඨිය ඒ කෙනාගේ මේ තියෙන යෝනිසෝ මනසිකාරය එක රැයෙන් වෙන එකක් නෙවෙයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දියුණු කරගෙන යන්න ඕනේ. එහෙම නොවුනොත් නැත්තම් ඒ විදිහට බුදුහාමුදුරුවෝ මේ විදිහට බොහොම ගැඹුරු විදිහට පෙන්න මේ කාරණාව ඒ බරසාරකමෙන් තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ හිත කුලේ නිසා අර විවිධ විවිධ කරුණ නිසා මම උසස් අනික් අය පහත් කියන හැඟීම ඉන්න තාකල් එයාට භාවනා කරන කෙනෙක් යෝගාවචරයෙක් භ්‍රමචාරී කෙනෙක් පැවිද්දෙක් කියන කිසිම නමකට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්න නම් කල්පනා කරන්න තියෙන අපි සේරම මිනිස්සුයෝ මේ ඔළුව නරක් වෙච්ච කට්ටිය මේ මොකද්දෝ එකක් ඔළුවේ දාගෙන තියෙනවා උසස් කුලේ පහත් කුලේ කියලා. ඒකෙන් කවදාකවත් ඒ කුලවන්තක මහරා රාගය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ද්වේෂය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. මෝහය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ අඩු කිරීම සඳහා ප්‍රතිපදාවක් හදපු බුදුහාමුදුරන්ගේ ක්‍රමේ වැදගත්කම තියෙන්නේ කෙලෙස් නැති. ඒ නිසා මම කෙලෙස් දුරුවන් කිරීමේ ප්‍රතිපදාවට බහැලා කටයුතු කරනවා නම් ඒ සම්මුතියට ඒ සාමීචි පටිපන්න ක්‍රමයට කටයුතු කරනවා නම් ඒ පාරේ ගිය අණුව ගිය අය අණුව යන ගතියට ගියොත් මට අවසාන ඵලයට යන්නේ ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයයි කියලා අඳගහන. ඒ නිසා මේ තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් මේ තියෙන සමාජ ක්‍රමයෙන් මේ තියෙන දේශපාලන ක්‍රමයෙන් මේ තියෙන ආර්ථික ක්‍රමයෙන් හැම වෙලාවෙම වාසි ලබන්නේ තාරාතිරම් ඇති කරලා අර වැඩි මෙයා ගැටලා මෙයාට වැඩි ආරය වෙනස් කරලා ඒ වෙනස හරහා පන්ති ભેදයක් ඇති කරලා වෙනස හරහා ලාභ සපේන ලාභ උපේන එක තමයි අද තියෙන සංස්කෘතිය ඉතින් ඒක තාම භයානකම දේ තමයි. කැතම කැලල තමයි අපේ පොඩි දරුවන්ට අපි මේ නෙමේ උගන්වන කුණු හරපේ. මේක උගන්වුවාට පස්සේ පහේ පන්තියේ ළමෙක් පහේ ශිෂ්‍යත්වයට කරන මේ තරගකාරී විභාගය නිසා ඒ දරුවගේ කුරුවල් වෙන්නේ ඔළුව ඒ ළමේ අධ්‍යාපනයේ කොච්චර ඉවර කරත් ඒ කුරුවල් ගතිය කුරුවල් ගතියම අධ්‍යාපනයේ තියෙන්නේ මානව අතර තියෙන සමගතිය බලන්න මිස තරග විභාග වලට සඳහා යන්න නම් ඊට පස්සේ ඒ සඳහා දෙමව්පියෝ ඒ දරුවට කරන විකාර දිහා බලනකොට ගුරුවරු ඒ සඳහා කරන විකාර දිහා බලනකොට අධ්‍යාපනඥයන් මේ මේ දරුවා දඩමීම කරගෙන මේ ගහන තොරන් දිහා බලනකොට පස් අවුරුදු පස් පස්පන්ති ඉන්න ළමයෙකුට තේරෙන්නේ මොකද්ද ලෝකේ කියලා. අනිවාර්යයෙන්ම එයාව තුක්කුණ්ඩයක් කරගෙන අම්මයි තාත්තයි දෙන්නයි ගුරුවරුයි වෙඩි තියා ගන්න හදනවා. ඉතින් මේ වගේ තරඟකාරී තත්වයක දෙන්න හදනකොට ඒ දරුවගේ රාගය අඩු වෙයිද වැඩි වෙයිද? ද්වේෂය අඩු වෙයිද වැඩි වෙයිද? මෝහය අඩු වෙයිද වැඩි වෙයිද කියලා එකෙකුටවත් හීනකින්වත් කල්පනා වෙන්නේ නැහැ. ඒක ලියලා කියන මේ දරුවන්ගේ ಗುಣ ධර්ම අඩු වෙනවා. දෙමාපියන් සලකන්නේ නැහැ. පන්ති වලට ගියාම ගුරුවරුන්ට සලකන්නේ නැහැ. එන්නේ එන්නේ ඔලොමල වෙනවායි. මේක පොඩි කාලයක් කරපු එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ කරපු එකක්. අපේ ඉස්සර තිබුණ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ කොහෙ ගියාද හොයන්නේ නැහැ. ඒව වැත්තක දාලා අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් සහතිකයක් නැත මොනම රස්සාවක්වත් නැහැ. මේක ලංකාවට අන්‍ය ආගම් පුරුදු කරනකොට ඒ මිනිසු කිව්වේ අපේ ආගමට ආවේ නැත්නම් ආණ්ඩුවේ රාජකාරි දෙන්නේ නැහැ. කැමැති නම් උඹලගේ ආණ්ඩු උඹලගේ ඔය බ්ලේචාග මත හරි අතාරපල ගස් කල්ලා අදහන එක අපේ දෙවියන් වහන්සේ අදාහර අදහපන් අපේ භාෂාව ඉගෙන ගනින් ඕනේ රස්සාවක් දෙන්න පුළුවන්. ඒකම තමයි මේ අධ්‍යාපන ක්‍රමය හරහා වෙන්නේ. සත්පුරුෂ ගති අතහැරපන් අසත්පුරුෂ ගති ජීවුන කරපන් අසත්පුරුෂ ගති ජීවුන කෙරුවොත් උසස් ප්‍රසාව දෙනවා. ඉතින් අපේ දෙමාපියෝ කරන්නේ ඒකනේ. අධ්‍යාපනය කරන එක ඒකනේ. දේශපාලනච්චෝ කියන්නේ ඒකමනේ. ආර්ථික විශේෂඥ කියන්නේ ඒකමනේ. සමාජ විශේෂඥ කියන්නේ ඒකමනේ. ඒව කක්කාවක ඉඳගෙන හැදෙයිද දරුවේ? ඉතින් ඒක නිසා බණක් භාවනාවක් කරනකොට අපි මේ සත්පුරුෂ ධර්ම පිළිබඳව ඩිංගිත්තක් හරි තොල ගන්නවනම් අපි ඩිංගිත්තක් හරි පිළේ වලට කිට්ටු කර ගන්නවනම් අපි ඩිංගිත් අක්කාරි දරුවචන්සේ පෙන්වන දේ කතා කරන්න පටන් අරගත්තොත් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ලේවලට දිරවගත්තට පස්සේ මොන තරම් විප්ලවයක් සමාජයේ වෙයිද මොන තරම් මනුස්සකම නැගිට්ටා හිටියේද මොන තරම් අනුන්ට අනුකම්පා මෛත්‍රිය කරාවිද ওই තරඟකාරීකම කවදාකවත් තව කෙනෙක්ගේ හිත සෝපිනසක් සැලකීමක් නැහැ ඒක නිසා භාවනා කරනකොට එක්කෙනෙක් නිවන් දකින්නවා කියලා ඒක පුද්ගලික දෙයක් ඒක ආත්මార్థකාමීකමක් කියලා කටමැත දොඩවන කතාව ඇත්ත. නමුත් මේ සත්පුරුෂ ධර්ම වගේ දෙයක් යම් කිසි කෙනෙක් භාවනා හරහා තේරුම් අරගෙන පුළුවන් නම් Tamange දරුවන්ට ඒක කියලා දීලා. දන්න කියන කෙනෙක් අතර අනේ මේ අඟ උස්සන ගතිය, අන්ධහැර පාන ගතිය, පුම්බන ගතිය, කියාපාන ගතිය වෙනුවට මේ මිනිස්සෙක් නෙමේ කියලා හිතාගන්න. එහෙම නොත් එහෙම අපිට ආගම් අතර රණ්ඩුවක්, ಜಾති අතර රණ්ඩුවක් මොකුත් නැහැ. කොයි ආගම හිටියත්, කොයි ಜಾති හිටියත් මිනිස්සෙක් නේ. ඌ හරිපාරට ඕන වෙලාවක යන්න පුළුවන් නේ. එහෙම නැතුව මේ මිනිසයා අබෞද්ධයි කියලා, විජාතිකයි කියලා, ඒ මිනිසයා පහත් කළා සලකන්න සලකන්න සදාකාලික හතුරෙක් හදනවා. ඒ මනුස්සයාට ආගම ධර්මයේ පැත්තට එන්න තියෙන දොරත් අහනවා. බුදුහාමුදුරුවෝ දිහාට ඒ මනුස්සයා වෛර කරනවා. ඇයි මේ බුදුහමතු අදහන මිනිස්සුත් ಜಾති ભેද වර සලකනවානේ. උසස් පහත් කන් සලකනවානේ. හීන ප්‍රනීත කන් සලකනවානේ කිය. ඒ වෙනුවට අපි බුදුහමතු කියන දේ ඇත්ත වශයෙන් කියන දේ අනුව කටයුතු කරන්න පටන් අරගත්තොත් මිනිසයන් අතර විතරක් නෙවෙයි මිනිස්සයා තිරිසනත් අතර සම්බන්ධතාවය. මිනිසයා ගස්කොලන් එක්ක අතර සම්බන්ධතාවය. මිනිසයා පරිසරත් එක්ක සම්බන්ධතාවය. මේ සෑම දෙයකම වෙනසක් සිද්ධ වෙනවා. ඒක නිසා බුදුජානනාංශයේ කියන්නේ මේ එක්කෙනෙක් කොටු කරලා පැත්ත කර කර නිවන් දකින්නකත් කෙරෙනවා. නමුත් ඒ දෙය කරනකොට ඒ කාන්තේම ඒ කෙනාගෙන් විශාල සෞඛ්‍ය සම්පන්න ශක්ති, සෞඛ්‍ය සම්පන්න කම්පන වේග පරිසරයට වෙන් වෙන්න මුදා හරින පටන් ගන්නවා සත්පුරුසයි. ගහකොළ සනවන සනසුලුයි. සතාචාරුපය සනසන සුලුයි. පරිසරයේ සනසන සුලුයි. තව කෙනෙකුට සැනසීම ලබා දෙනවා. මේක නිවන් දකින්න ඉස්සෙල්ලා. ප්‍රතිපදාවේදීම. අපි කියන්නේ එහෙම නෙවෙයි නිවන් වහාම නිවන් දැකලා මට ඉහළින් යන්න නැත්තම්. මට එක පාරම නිවන් දැකලා මට අනුගේ හිත් කියවන්න නැත්තම්. මට එක පාට නිවන් දැකලා වතුර ගිලෙන්නේ නැතුව යන්න නැත්තම් කියලා අපි මේ නිවනත් මාන්නයට හරවගෙන. නිවනත් තියාගන්න හදනවා අල්ලපු ගෙදරට බැන්නවා මට විතරක් නිවන් දකින්න පුළුවන් කියන්නේ ඒකත් කටුවටුණක් කරගන්න හදනවා. ඉතින් මේක මුලදිම මෙන්න මේ වගේ තියෙන මේ අර පිපිඤ්ඤාගේ ටික තිත් අරිනවයි කියලා කතාවක් තියෙනවා. වැල් මරනවයි කියලා විෂ මරනවයි කියලා අන්නේ ටික මරාගත්තේ නැත්නම් අපි කොච්චර තටමැව්වත් තටමඬ තටමඬ රාගෙ වැඩි වෙනවා. තටමඬ තටමඬ ද්වේෂෙ වැඩි වෙනවා. තටමඬ තටමඬ මෝහෙ වැඩි වෙනවා. එnde ende ende හිතුණත් වැඩි හොස්සලගෙන් මැස්ස යන්න බැරි රුස්සන් නැති જાතියක් බෝ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කියන දේ මේ පරියංගේ එක අතක් පිට අතක් තියන දෙකක් වහන තටමන එක විතරක් නෙවෙයි. අපේ සම්පූර්ණ එදිනදා ජීවිතේ මිනිස්සුත් එක්ක සතා සරුපත් එක්ක ගත කරනකොට තියෙන ආකල්පවල වෙනසක් ඇති වෙන්නේ නැත්තම් කවදාකවත් භාවනා ජීවනයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම භාවනා ජීවිත බලාපොරොත්තු වෙනට අනිවාර්යයෙන්ම ඒ පරිසරයට තියෙන සම්බන්ධකම ඒකාන්ත වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ අපි උපත්යේදී අපේ අම්මලා තාත්තලා මොන කුල ભેදයට මොන જાතියට අහු වුණත් ඒ පහත් කුලේ ඉපදුනත් ධර්මානුධම ප්‍රතිපත්තිය මට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සාමීචි ප්‍රතිපන්න වෙන්න පුළුවන්. පවතින විනී නීතියට අනුයාත වෙන්න පුළුවන් නම් අනුධම්මචාරී වෙන්න පුළුවන් නම් සෝපාකටත් එකයි රාහුල කුමාරයටත් එකයි. බුදුසෙනාන්සේ රාහුල පුංචි කුමාරයා මාලිගාවෙන් අඬ ගහන ගිහිල්ලා යශෝදරාව පිටත් කරේ බූදලිය කෙනෙක් කියලා නමුත් දුන්න බූදලේ මොකද්ද පැවිදි කරා. පැවිදි කරේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගාව. එනිසා රාහුල හාමුදුරන් ඕන තරම් පැවිදි වෙලත් ආඩම්බර වෙන්න කරුණු තිබුණා. අපේ තාත්තා බුදුහාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ මම උසස් කුලෙන් පැවිදිලා තියෙන්නේ එන්න එපා මට කවුරුත් අත තියන්න කියලා ඒ පුංචි හාමුදුරන්ට ඕන තරම් මාන්නක්කාර වෙන්න ඒ නිසාම සරුවචනාංශ පුංචි රාහුල හාමුදුරන්ට කිව්වේ මොකද්ද? උදේ පාන්දර කඳ කිලිය වටේ මලු අතු ගාලා වැලි දෝතක් උඩ දාලා මට අද දවසේ මෙන්න මෙච්චරක් වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා නිහතමානී වෙන්න කියලා. යශෝදරාවේ ඉල්ලුවේ වෙන මොකද්ද බෝධලයක්. බුදුහාමුදුරු දුන්නේ වෙන බෝධලයක්. අපේ අම්මලා තාත්තලා දෙනවද එහෙම එකක්? හිතනවාද Tamanගේ දරුවා මේ ඉගෙන ගන්න ඉගෙන ගන්න නම්බුකාර වෙන්න වෙන්න ඕක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන කාගෙත් උපදෙස් බලාපොරොත්තු වෙන සුවචකී කරුගතිය කුයි අපිට ඕනේ කරන්න කියලා. ඉතින් ඒ චේදී තමල දාත්‍රත් බලාපොරොත්තු අපි බෞද්ධයි කියාගෙන දරුවොත් හිතනවා අපි බෞද්ධ හැදියාවට හදන්නේ කියලා. නමුත් අර ඔලොමොල ගති දිනු වෙනවා. ඉතින් ඒක අපිට මං හිතන්නේ භාවනා නොකර මේ බණක් අහලා හදන්න පුළුවන් මේ. මේ බණක් අහලා භාවනා කරලත් අමාරුයි. මේ බණක් අහලා භාවනා කරලත් අමාරු ඒක හිමීට හිමීට කරන්න ඕන. ඉතින් ඒක නිසා සුද්ධෝදන රජුරවණ්ඩ ਸਰවචනසේ ගීගී ඇතහැරියයි කියන එක තේරෙන්නේ නැහැ. එතකොට සිද්ධුනේ විශාල පාඩුවක් මේ රජ වෙන්න හිටපු පුතා ගීගී ඇතහැරලා ගියා. රාහුල කුමාරයත් තරන් ගියා. නන්ද කුමාරයත් තරන් ගියා. නමුත් ਸਰවචන් වහන්සේ ඒ ගිහි රජකම පැත්තක තියේදී මුළු මානවයටම වෙන්නවා මේ මිනිස්සු එක එක කොම් කරලා අතර මෙතන තියලා එන ගහන්න හැදුවට ධර්මානුධම්ම ප්‍රතිපත්තිය තියෙනවා නම් සාමීචි ප්‍රතිපන්න වෙන්න පුළුවන් නම් අනුධම්මචාරී වෙන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට මේ විප්ලවය පටන් ගන්න පුළුවන්. manussකම විතරයි අවශ්‍ය කරන්නේ. අද වෙලා තියෙන manussකම විතරමයි තුච්ච කරලා සලකන්නේ. ඒක එක්කනේ පට්ටන් තානන්තිර වලට සලකනවා මිස manussකම අමතක කරනවා. මෙතන මේ ਸਰුවචනanse දේශනා කරන්නේ කුල ભેදේ පමණයි. කුල ભેදේ අල්ලාගෙන අපි අද කරගන්න විකාර මේ බුරුමේ මං හිටියා බුරුමේ කුල ભેදේ නෑ. ඒකේ තියෙන්නේ ಜಾති. බුරුම ජාතික, ශාන් ජාතික, අරක්කන් ජාතික, මොන් ජාතික කියලා ජාතින් අතර වෙනසක් තියෙනවා. කුල ભેදයක් නෑ. එංගලන්තයට ගියාම ඉහළ පන්තිය සහ පහළ පන්තිය කියලා ආර්ථික මට්ටම් තියෙනවා. ඇමරිකාවට ගියාමත් සල්ලි මට්ටම් විතරයි තියෙන්නේ. ඒවට ඒවට වෙනස්කම් දෙනවා. කොළ බෙදෙන්නේ නැතුණා නම් මොනවා හරි එකක් හරුපයක් තියෙනවා. මිනිස්යන් අතර ඒ පංගු peer බෙදා ගන්න ගතිය. ඉතින් එකම පවුලේ වුණත් තියෙනවා. එකම කුලේ එක පවුලේ වුණත් තියෙනවා. ඉතින් මෙන්න මේ ගති තියෙනකම් එක්කනට එක්කනට තිය අනිතරන අඟ උසන්න හදන සාක්කල් ඒ කෙනාට ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නත් බෑ. බුදුරජාණන්සේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා ඒ පොදුවේ ගන්නව නම් තියෙන හික්මීමක් විතරයි මේකේ තියෙන්නේ. ශික්ෂණයක් තියෙන්නේ. ඒ ශික්ෂණය කරන්න නම් නිහතමානී වෙන්න ඕන. එහෙම නැත්නම් කෙවිතක් කරන පිටිපස්සෙන් ඉඳලා තලන්න ඕන. එහෙම නැත්නම් කියනතෝ මේක කරොත් අපායට යනවා කියලා කවුරු හරි අපාය පොතක් තියාගෙන විනිශ්චය කරන්න. බුදුරජාණන් දෙකේ එකක් පාවිච්චි කරන්නේ. මේ සුචරිත වාදීන් ඔය වගේ නරක වැඩ කරාට බුද්ධ දේශනාව එහෙම එකක් නෑ. තමා විසින්ම බුදුහාමුදුරුවෝ විසින් පනවලා දේ ශික්ෂාපද බාර අරගෙන කටයුතු කරනවා නම් අපි ඒක සීල ශික්ෂාව කියනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ප්‍රඥා ශික්ෂාව තියෙනවා. ඉතින් මේ තුන තමයි ඔය කුල බෙදේ ඉක්මොල යන දින ක්‍රමය. මින් ඉදිරියටත් බුදුරජාණන් මේ සූත්‍රේ ගොඩාක් විස්තර කරලා දෙනවා මිනිස්සු මේ කුලල් කා ගැනීම සඳහා මවාගෙන තියෙන કૃතිම මේ ભેද. ඒ ભેද හැම එකකින්ම අපි ක්‍රියාවත්ව කටයුතු කරත් නැතත් අපේ හැම වචනකින්ම හැම හිතවිල්ලකින්ම හැම ක්‍රියාවකින්ම අපි එකින් එකකට ඉඟි කිරීම කරනවා උඹ උසස් උඹ පහත් මම මෙතනයි උඹ මෙතනයි කියලා. ඒ හැම තැනකදීම මාර්ගපාක්ෂිකයි. ඒ හැම තැනකදීම කෙලෙස් උපදිනවා. අන්න එහෙම නොවීම පිණිස ਸਰුවචාන්තිමේ සංඝ සමාධිය ඇති කරගන්න. සංඝ සමාධිය කියලා කියන්නේ බුදු වෙන ඉස්සර දවසේ ਸਰුවචාන්තේ හීනෙන් දැක්කේ හතර දිශාවෙන් පැමිණිච්ච හතර දිනෙක බුදුහාමරේ කකුල් දෙකේ වැටිච්ච ගමන් ඔක්කොමලා එක වර්ණයකටපත් වුණා. ඊට පස්සේ ඔක්කොම සමසේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තා. ඒක නිසා පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දන් අතර තියෙන්න ඕනේ. ඒ කිසියම් ભેද නැති ගතියක්. ඒක නිසා බරපතල අකුසලයක් තමයි එimhe ભેද නැති සංගයා සංඝ ભેදේ කරන එක බරපතල අකුසල කර්මයක්. මොකද සමගියයි සාසනයට හේතු වෙන්නේ සමංකාණන් තපෝසුකෝ. එනිසා ගිහි පැවිදි දෙපාර්ශ්වයේම එකතු වෙලා ඒ සංඝයා අතර සමගිය තියෙනවනම් දෙපාර්ශ්වයටම ලොකු සාන්තියක් තියෙනවා. ඒ වගේම අපි මේ භාවනා වැඩමුළුවක් කරනකොටත් මෙතෙන් ඇවිල්ලා යම් කිසි කෙනෙක් බාර ගන්නවා අපි අටසිල් සමාදන් වෙලා පූර්ණ කායින භාවනා කරනවායි කියලා ඒ පිරිසත් අර වගේ givisගත්ත සංඝ සමාජයක් වගේ ඒ පිරිස අතර භාවනාවේ දියුණුව වැඩමුළුවේ සාර්ථකත්වයේ තියෙන සියලු දෙනාම සමගිව කටයුතු කිරීම සමගිය කටයුතු කරන්න නම් මේ තාරාතිරන් නිවේ සලකන්න ඕන. මේ සාරාතිරකන් නොසල සිටීමයි සීලය කියලා කියන්නේ. ඒ තාරාතිරන් ගිහල මට්ටම් පහත මට්ටම් දාන්න නැතුව මේ ඔක්කොමලා අපි කරන්නේ එකම දේ. අපි ඔක්කොමලා කරන්නේ හික්මීමක් කරන්න කියන හැඟීමට ආවන හරිම ලේසි වැඩේ කරන්න අර එක්කනා පරයගෙන එක්කෙනෙක් යන්න හදන ගතිය. ඒ නිසා භාවනා කරන්න අතර ධම්මහාර විට මේ ධ්‍යාන ලැබපු ඇත්තෝ නැති ඇත්තෝ අතර පංගු peer වලන්න හදනවා. මාර්ගඵල ලැබපු ඇත්තෝ නැති ඇත්තෝ අතර පංගුපේරුව හදන්න හදනවා. නමුත් ਸਰවචන්සේ සංඝ සමාජයේ හදනකොට කවදාකවත් එහෙම ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම සංඝයාගේ ලාභයට සත්කාරයට මොනම විදිහකින්වත් අදාළ නැති වෙන විදිහටයි කටයුතු කරන්නේ. ඒ ඉසල සම්සිල් සමාදන් වෙච්ච කෙනා ලෝකා ඊගාවේ කරාට වැඩියි. එහෙම මේ ගල්දුවේ උපසම්පවිති කරනකොට පන්දිසවාණියස් කියන්නේ උපසම්පදා වෙච්ච පෘථග්ජනයට රහත් වෙච්ච සාමණේරයා වඳින්න ඕන. ඒක කිසි දෝෂයක් නෑ ඒක තමයි ප්‍රඥප්තිය. එතකොට සලකන්නේ යාගේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට විතරයි. එහෙම නැතුව මේ වෙන උසස් පහත්කම් වලට නෙවෙයි. ආන්නේ විදියට කටයුතු කිරීමට කියනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්ච වේකිතා. පබ්බජිතේන අභින්නම් පච්ච වේකිතා. මේ ලෝකයා ධාරාතිරං අරගෙන එකිනෙකා පරේලා කටයුතු කරන්න ගියාම පැවිද්දා පූර්ණ කාලීන භාවනා කරන එකන ඊට වෙනස් ආකල්පයකට යනවා ඔක්කොම අපි එක වැලි තලාවක ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වගේ එකට වැඩි එකක් වෙනසක් නැහැ කියලා ඒ සම தත්ත්වයට ගන්න ගියාම බුදුහමරෝ විශේෂ නම්බු නාමයක් දෙනවා ශාක්‍ය පුත්‍ර කියලා ශාක්‍ය දීතා කියලා බුදුහමරන් කුලයට ගන්න ශාක්‍ය වංශයට දා ගන්න ඒතර අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ලේ ඒ වංශයට යනවා. එහෙම නැත්නම් අපි කියනවා බ්‍රහ්ම වංශය කියලා නැත්නම් ආර්ය වංශය කියලා. ඒ ඇත්තන්ගේ හැසිරීම විදි වෙනස්. භාෂා විලාසය වෙනස්. ක්‍රියාපටිපට්‍ය වෙනස්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කුල ભેදේ නැති කරන්න කුලෙම්මයි උත්තර දෙන්නේ. උන්වහන්සේ ඒ බුදුහාමුදුරු කියන සාමීජයට සම්මුතියට ආපු කටියට ශාක්‍ය පුත්‍ර කියලා නමක් දෙනවා. ශාක්‍ය වංශේ පුතෙක් වෙනවා. ශාක්‍ය දිහිතා ශාක්‍ය වංශයේ දුවක් වෙනවා. එහෙම වුණාට පස්සේ අර ගිහි ගති තියාගත්තොත් ඒකට අසත්පුරුසයි. අසත්පුරුෂ නොවි මේකට එන්න යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ කුලය අතහරිනවයි කියන්නේ ජීවිතේ කරන විශාලම විප්ලවයක් තමයි. පැවිදි වෙලා බුද්ධ ඥානසේ අනුව යනවා ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තේ ඉන්නවයි කියන එක මං පැවිදි වෙනකොට මට කිව්වේ දන්න ඔක්කොමලා ඒක මේ කාලේ කරන්න බෑ ඒක තිබුණේ බුදුහාමුදුරු ඉන්න කාලේ විතරයි. දැන් එහෙම පැවිද්දක් නැහැ. දැන් තියෙන්නේ මොකක්ද එකක් කියලා. නමුත් ඒ කවුරු මොන જાති කෙරුවත්. Taman ඒ සම සම සමාජ ගතිය සමානාත්ම ගතිය manussකම දු කටයුතු කරනවා නම් මේක අවුරුදු 2600ක් ගියයි කියලා මොන්නම විදිහකට වෙනසක් වෙලා නැහැ. අපමණ අවශ්‍ය නම් ඒ චාම් ගතිය තමන්ට අවශ්‍ය කරන මේ නිහතමානී ගතිය ඕන තරම් ඇති කර තැකේ දාට තේරෙනවා. මේ අඟ උස්සන්න හදන කියාපාන සෝබන කට්ටිය මේ කුලල් කාගත්තට සත්පුරුෂයෝ අනන්තවත් මේ ලෝකේ ජීවත් වෙනවා අර කුලල් කා ගන්න මිනිසුන්ට පේන්නෙත් නෑ දන්නෙත් නෑ ආශ්‍රය කරන්න ලැබෙන්නෙත් නෑ යම් හේයකින් මෙවැනි ධර්මයක අහුම්කම් දීලා මම මේ වගේ නිහතමානී වෙන්න ඕනි බුදුහාමුදුරු කියන දේහාන විදියට කියලා නිහතමානී වෙච්ච ගමන් යටහත් පහත් වෙච්ච ගමන් ඕන තරම් ගැඹුරු ධර්ම ඕන තරම් සත්පුරුෂෝ ඉන්නවා. ඒක නිසා ඔය පස්වග මහණුන්ගේ වප්ප ස්වාමීන් වහන්සේ අර විදිහට තමන් වෙත පැමිණිච්ච සරුවන් වහන්සේටත් නොසලකා ඔලමලව කටයුතු කරලා පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තර සූත්‍රයේදී සෝවන් වුණා. දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ සෝවන් වුණා. මේ වගේ පස්සක මහණුන් සෝවන් කළා අනන්ත ලක්කන සූත්‍රය දේශනා කරලා පස් දෙනාම අරියත්වයේ පිහිටව බව දහම් පාසල් පොත් කියවපු කෙනෙක් පවා දානවා. පස්සේ මේ වප්ප ස්වාමීන් වහන්සේ පිරිනුවන් පාන වේලාවේදී උන්වහන්සේ උදාන ගාථාවක් දේශනා කරා මේ සත්පුරුෂ ධර්ම වලට වගේ කිට්ටුවෙන් යන එකක් පස්සති පස්ස පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝචන පස්සති කිය. උන්වහන්සේ සඳහන් කරනවා පස්සන්තෝ පස්සති පස්සන්තං. ඇස් ඇති ලෝකේ දකින්න පුළුවන් නැත්තඳ අනික් ලෝකේ දකින්න පුළුවන්. ඒ කෙනාට මෙයාට ඇස් තියෙනවා මෙයාට ඇස් නැහැ කියලාත් පේනවා. ඇස් තියෙන කෙනාට ලෝකේ පේනවා. ඒ පේන නිසා අසෝලාට ඇස් තියෙනවා අසෝලාට ඇස් නැහැ කියලා පේනවා. ඇස් නැති මනුස්සයාට ලෝකෙ පේන්නෙත් නැහැ. මෙයාට ඇස් තියෙනවා මෙයාට ඇස් නැහැ කියන එක පේන්නෙත් නැහැ. ඒ නිසා යා ගිහිල්ලා කාගෙන්ද උදව්වක් ඉල්ලන්න ඕන කියලාවත් එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කල්යාණ සත්පුරුෂ ඇස් දෙක පාදගත්තා නම් අපිට තේින කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියන්නේ. Taman තුලේ ඇහැ පාරල වෙලා නැත්තම් ලෝකයේ සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම තියෙන බවක් හෝ මෙයා ළඟ සත්පුරුෂ ධර්ම තියෙනවා මෙයා ළඟ නැහැ කියන එකක් යාර තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ මේ වැඩමුළුවේදී උත්සාහ කරන්න හදන්නේ මිනිස්සුයෙකුට ජාතකයෙම හම්බ වෙච්ච මේ වටිනා සත්පුරුෂ ඇස් දෙක තිබුණට වැඩිය පොඩ්ඩක් පාදාගත්තොත් කළු පිටු මැදලා ගත්තොත් අපිට පුළුවන් වෙයිටි එනකොට වැඩි යන වෙලාව වෙනකොට කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියලා දැනගන්න. ලෝකෙ වෙනස් වෙලා නැහැ. ලෝකෙ එදත් සත්පුරුෂෝ හිටියා අසත්පුරුෂෝ හිටියා. නමුත් අපේ ඇත්ත එක පෑදුනට පස්සේ වඩා ලේසි වෙනවා අර ඉන්න සත්පුරුෂයා අඳුර ගන්න. එතකොට ඒ ඒ ඒ ඒ වෙනස ඇති වෙන පුද්ගලයා සත්පුරුෂ ගණන්ට වැටලා ඉවරයි. ඇත් දෙක පාදා ගැනීම නිසා තමනුත් සත්පුරුෂ ගණන්ට වැටෙනවා. වැටෙනකොට පස්සේ සත්පුරුෂය අඳුර ගන්න. ඉතින් ඒක නිසා ඒ වප්ප ස්වාමීන් වහන්සේ නමගේ ස්වාමීන් වහන්සේ නමට එහෙම කියන්න අයිතිවාසිකම තිබුණා. මොකද බුදුහාමුදුරුවෝ Taman ළඟට එනකොටත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු කෙනා නිවන් දැක්කට පස්සේ පේනවා බුදුහාමුදුරුවන්ගේ තියෙන සත්පුරුෂ ගති අනික් කටියට කියනවා ලෝකයේ තියෙන සත්පුරුෂ ගුණ දකින්න ඔබේ ඇස් දෙක පාදගනි. ඇස් දෙක පාදුවාට පස්සේ අනන්තවත් මේ සත්පුරුෂ ගති දැනගන්න පුළුවන්. එතකොට මේ ඇස් දෙක පාදා ගැනීම නිසා ඒ පුද්ගලයාත් අසත්පුරුෂ කණ්ඩායමේ ඉඳලා සත්පුරුෂ කණ්ඩායමට යෑම සිද්ධ වෙනවා. ඉතින් මේකට කියන්නේ සම්මිච්ඡා දිට්ඨියේ ඉඳලා සම්මා දිට්ඨියට යනවා කියන්නේ. මේකට කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ ඉඳලා යෝනිසෝ මනසිකාරයට එනවා කියන්නේ. ඉතින් ඒ කටයුත්ත සඳහා අපි එළඹ පෙළඹ වාසය කරන එක අපේ තියෙන ගුණයක්. අනේ මෙහෙම එකටයි අපි මේ යන්නේ. එහෙම නැතු මේ මාන්නක්කාරකමක්, එහෙම නැතු අංග උස්සන්න සෝබනයක්, යව තව කෙනෙක් පහත් කරලා සලකන්න ආවනම් ඒක අපි අසත්පුරුෂ ගුණයක් අපි මේ වැඩ කරන සාසනේ. ඒක නිසා අපි මේ බණ ඇහෙනකොට පුළුවන්තර නිහතමානීව අපි ළඟ තියෙන මේ පංගුපේටුව ભેදේ තියෙන තාක්කල් අපිට සාක්‍ය කුලේ කිසිම සමාජිකත්වයක් නැහැ. ඒක අපි මේ කරන කිසිම භාවනාවක මොනම ගුණයක්වත් නැහැ. ඒක නිසා ඒ ගුණය ගුණවතෙක් ගුණා ගුණේසු සුගුණා භවන්ති කියලා තිනවා. ගුණය වඩා හොඳ ගුණයක් බාටපත් වෙන්නේ ගුණවතෙක් අතර ගියාට පස්සේ තමයි. ගුණයක් වුණත් අසත්පුරුෂයා අතර ගියාට පස්සේ යා ඒක නරක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා ඒ සඳහා ඒ නියතමානී පැවැත්ත එහෙම නැත්නම් ඒ තමන්ගේ නියතමානී ගතිය අම්මා තාත්තනම් කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ. අම්මලා තාත්තලා උගන්වන හැටික් උගන්වන්නේ ගහුව ගහවා බැන්නොත් බැනම මම බලා ගන්නම් කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ওই තාලෙන් ගියොත් උඹෙම්බෝ වෙන જાතියත් නාස්තික වෙනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ මනුෂකම් බලපං සත්පුරුෂයා සත්පුරුෂකම තේරුම් ගනින් කියලා. බුදුජනන්සේ තේරුම් කරන ධර්මයේ කොච්චර සත්‍ය වුණත් බලවත් වුණත් එnde එnde එnde මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නෙම අසත්පුරුෂ ධර්ම. ඒක නිසා අපි මෙතෙක් කල් ගිය පාරේ මේ බණ අහනකොට භාවනා කරනකොට තේරෙන පටන් ගනි දෙවන්නේක් අපිට හෝනියම් කරලා නැහැ අපි ළඟ තියෙන අසත්පුරුෂ ගති ටිකම තමයි අපිට වින කරලා තියෙන්නේ ඒකමයි අපි අපායට ගෙනියන්නේ ඒකමයි අපිට මේ ජීවිතේ මේ කායික මානසික පීඩාගෙන දෙන්නේ ඒ කොච්චර අපාගාමී වුණත් කොච්චර මානසික රෝග ඇති කරත් ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය කියන එක දන්නවනම් ටික ටික හරි කමන්නේ අපේ ධර්මා ධර්ම ප්‍රතිපත්තියට යනවා නම් අපි නීච කුලේ ඉපදුනත් උසස් කුලේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කට ඇරලා සත්පුරුෂයයි කියලා කියනවා. අන්න ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්ය විවහාර බ්‍රහ්ම වෝහාරය කියලා. ලෝකයා මොන જાති විදියට උසස් කළ පහත් කළ සැලකුවත් තමන් බුදු ගුණයට ආර්ය වෝහාරයට කටයුතු කරන්න පටන් අරගත්තොත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිමීද ගන්න බය වෙන්න ඕනෙත් නෑ ඇත්ත කියන්න බය වෙන්න ඕනෙත් නැති නිසා මනුස්සයා පුජ්ජෝ හොති ප්‍රශංසිතෝ එන්නෙන් පුජ්ජත්වයටපත් වෙනවා එන්නෙන් එන්න ප්‍රශංසා කරන කෙනෙක් බවටපත් වෙන නිසා ලොකු සාංශ ඉන්න කාලේ මතකයි මට කියනවා මේ බුදුහාමුදුරෝ ඉඳද්දි තව කෙනෙකුට අනවශ්‍ය විදියට ප්‍රශංසා කරන්න ගියොත් ඒක බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් ඒක ප්‍රශංසා ලබන්න අතිශයින්ම සුදුසු බුදුහාමුදුරුවෝ. ඒතියෙදි මේ වෙන කෙනෙකුට අපිට මේ නම්බුනාම දීගෙන ස්තුති ප්‍රශංසා කරගෙන යන්න වෙන්නම කොටවත් දෙවි අපේ තියෙන අසත්පුරුෂකමේ. අපි මේ මනසෙන් බලාපොරොත්තු මේ ලාභ සත්කාර ටික නිසා බුදුහාමුදුරුවෝ මුල්ලක තියලා මේ කොහොදෝ යන අසත්පුරුෂයෙකුට නම්බුනාම දෙනවා. ඒ ಗುಣ කටයුතු අසීමිත ගුණ කටයුතු උත්පන්න වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. අනික් කරන් අයතුරු තියෙන මේ බේද තානාන්තර වලට අපි පංගුකාර වෙන්න ගියොත් ඒ අනිවාර්යයෙන්ම අසපුරුෂ ගතියක් වෙනවා. නිසා තමනොත් බලාපොරොත්තු වෙන්න ඕනේ ලාභ සත්කාර සම්මාන සිලෝවට නෙවෙයි මේ භාවනා කරන්නේ. මනුස්සකම තේරුම් ගන්නයි ඒකල බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සත්පුරුෂ ගති අනිවාර්යයෙන්ම හැම කෙනෙකුගේම సంతානෙම තියෙනවා. ඇසුර වැඩියෙන් තිබිලා තියෙන අසත්පුරුෂයෝ නිසා ආශ්‍රය කරලා තියෙන වැඩි අසත්පුරුෂ ධර්ම නිසා ඔප්නං වෙලා තියෙන්නේ අපි අසත්පුරුෂ ගති. අපි මේ උත්සාහ කරන දන්නේ ඒ ගති ටික වැත්තක දාලා ඒව අමතක කරලා මේ සාමීච ප්‍රතිපන්න ක්‍රමයට අලුත් කාලසටහනකට අලුතෙන් හිත අලුත් කරගෙන භාවනා කරලා මුළු ගැන්විලා තියෙන මේ සත්පුරුෂ ගති ටික ඉලි කර ගන්න පුළුවන් වුණොත් ඔක්කොම නෙවෙයි පුළුවන් ප්‍රමාණයක් අපි එන කෙනා නෙවෙයි යන්නේ. ඒ කෙනාට තේරෙන පටන් අරගනි ලෝකේ කොච්චර දෝ සත්පුරුෂයෝ ඉන්නවා අපිට තේරෙන්නේ නැති අපි එක අපි ළඟ සත්පුරුෂ ධර්ම නැති නිසා මේ නිසා අපි උත්සාහ කරන්නේ එකම එක ක්‍රමයකට ඒ මොකද්ද අපි මොන තරහට මේ හිටියත් අපි ධම්මානුධම්ම ප්‍රතිපත්තියට එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන ක්‍රමයට කොච්චරක් සදී පැහැදී කටයුතු කරනවද කියන එකටයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ මේ විදිහට හඳුන්වා දීමේ කටයුත්තට මේ වගේ පැයක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි බලමු හෙට ඉඳලා මේ පටන් ගන්නකොට තිබුණ වෙනස්කම් කෝක වුණත් අපි මේ ලැබෙන දවස් කාලය තුල ඔය මුලින්ම දීලා තියෙන මූලික භාවනා උපදේශ අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි කොච්චරක් ඉදිරියට යනවද ඒ යෑම හරහා අපි මේ සත්පුරුෂයන් අතර පූජ්‍යත්වයට එහෙම නැත්නම් ප්‍රසංසාවට ලක් වෙන්න කොච්චරක් දක්ෂව නැත්නම් කුසල ශක්ති දියුණු කර ගන්නවද කියන එක ඒකෙදි එක එකනකට තියෙන්නේ තන්නේ කර පෞද්ගලික රාජකාරියක් පොදු අපි එකම බත් එක බත්තලිය බත් කරන බව හැබෑව හැම කෙනෙකුටම තියෙනවා Taman ඉන්නේ මෙතනයි මේ මට්ටමට වැඩිය සීලේ දියුණු වෙනවනම් මම ඉන්නේ මෙතනයි මීට වැඩිය චිත්ත භාවනාව දියුණු වෙනවනම් මම දැන් ඉන්නේ මෙතනයි මීට වැඩිය ප්‍රඥා භාවනා දියුණු වෙනවා නම් අන්නේ දියුණු හරහා ඒ කාන්තේම ඒකේ නා තිබුණු ගෙනාපු ඇටුවම් බහලා තුන සත්පුරුෂ ගති දුරුවන් කරගෙන එnde ende ende සත්පුරුෂ ගති දියුණු කරනවා. ඉතින් මේ වගේ යොමුවක් මේ වගේ උපදේශපන්තියක් මේ වගේ යොමු මේ අවවාදයක් දෙන්න වටින්නේ දැනටම හොඳ නරක තේරුම් ගන්න කෙනෙකුට මිස හොඳ නරක තීරුම් ගන්න බැරි කෙනෙකුට කවදාකවත් මෙවැනි ධර්මයක ප්‍රයෝජනයක් ලබන්න බෑ. අපි උත්සාහ කරමු අපි ලබලා තියෙන මේ හොඳ වඩා හොඳක් බවට පත් කරගන්න මේ ඉදිරි කාලයක් මේ ධර්ම දේශනාවත් හැකසේ පාවිච්චි කරලා ඒ සඳහා වීරිය, ශ්‍රද්ධාව, සති සමාධි ප්‍රඥා තව තවත් දියුණු කරගන්න මේ ධර්ම දේශනාවත් අප අපටත් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ඒ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.